ඒක තමයි කමඨාන උපාදාන. ප්‍රශ්නයක් ආණ්ඩ යනකොට මේ තේකෝප්පේ අතේ තියෙන එක කරදරයි. දුර ඉඳලා ආහන එක ගැළපෙන්නේ නැහැ. ඒක විනයට පටහැනි. එහෙනම් තේකෝප්පේ පැත්තකින් තියලා ගරු කරලා ළඟට ගිහිලා මේ මහාණ්ඩුනේ මැව්වොත් සිත බොහොම සැනසෙනවා. සතුටු වෙනවා. ඒකෙන් නිවෙනවා. අර විදිහට ඇව්වම සිත කැළඹෙනවා. අනිත් අය ඉදිරියේ මං අසංවරයි කියලා මට හිතෙනවා. ඒක තුළින් මං කැළඹෙනවා. ඔන්න ඕක තමයි නිවන. ඒක තමයි මාර්ගය. අපි කුමක් කරනකොට නිවෙනවද? ඒක ඉක්මනට කරලා ඉක්මනට නිවෙන්න. කොමන විදිහට කතා කරනකොට නිවෙනවද? ඒ විදිහට කතා කරන්න. සම්මා වාචාව කියන්නේ ඒක. එහෙම නැත්නම් පින්වත් උපාසකේනි අපි මේ මොහොතේ ඕම කතා කරන එක සම්මා වාචාව නෙමෙයි. සම්මා වාචාව කියලා කියන්නේ අපි කතා කරනකොට අපි නිවෙන්න ඕනේ. ඇයින කෙනක් නිවෙන්න ඕනේ. එහෙමනම් ඒක සම්මා වාචාව. අපේ ජීවත් වෙනකොට අපි නිවෙන්න ඕනේ. අපේ චරිතය, අපේ ඇසිරීම නිවීමට හේතුවක් වෙන්න ඕනේ. ඒ හැම මොහොතක්ම හැම ඉරියව්වක්ම සම්මා කම්මන්තේ. අපි සිතනකොට අපේ සිතවිලි වලින් අපි නිවෙන්න ඕනේ. ලෝභ දේශ මොහ රාග වෛර හිතෙනකොට අපි කැළඹෙනවා නම් අපි ඒවන් හොිත ඉන්න ඕනේ. කුමක් සිතනකොට අපි නිවෙනවද? ඒ දේ නැවත නැවත සිතලා නිවා ගන්න ඕනේ. සම්මා සතිය. කොයි ආකාරයට හිටියොත්ද අපි නිවෙන්නේ? අන්න ඒ ආකාරයට යම සම්මා සමාධිය. මම වාඩි වෙලා මේ විදිහට හිටියාම හරියට නිවෙනවා. ඒ විදිහට ඉන්න. තනි කකුලෙන් හිටගත්තා මම කැළඹෙනවා. ඒ විදිහට ඉන්න එපා. ආර්ය ශ්‍රැංක මාර්ගය කියලා කියන්නේ පොතට සාපේක්ෂව වඩන එකක් නෙමෙයි. ඒක පුද්ගල ධර්මයක් ඒක. Taman tamanට සාපේක්ෂව වඩන එකක්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේක හටලෝ දාමෙන් දකිනවා. හේතුඵල දාමෙන් දකිනවා. කර්මඵලෙන් දකිනවා නෑ. ඒක සම්මාදිට්ඨිය වෙන්නේ කොහොමද? කුමන ආකාරයකින් ලෝකේ දැක්කාම මම නිවෙනවද? ඒ ආකාරයෙන් දැක්කා මේක සම්මාදිට්ඨිය. නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම යනු නිවනට ගැළපෙන විදියට දකින්න එක. මේ ලෝකේ ඉන්න හැම සත්‍යයක්ම මගේම එකම පවුල. තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක සංඝයා. ශ්‍රාවක උපාසක උපාසිකාවන්. මේ විදියට දැක්කාම මට කිසිම කෙනෙක්ගේ අඩුවක් පේන්නේ රාගයක් ඇති වෙන්න විදියක් නැහැ, පරිගන්න හේතුවක් නැහැ. මම නිවෙනවා. එහෙනම් ඒක තමයි මගේ සම්මාදිට්ඨිය. ඒ විදිහට ලෝකේ දකින්නවා. එහෙමම නිවෙනවා. මේ ලෝකේ කිසිම තැනක අතුරෙක් නැහැ. හැමතැනම ඉන්නේ මිතුරෝ. මේ කට්ටිය මට ගහලා මගේ අකුසල ගෙවන්න උදව් කරලා යනවා. අර කට්ටිය ඇවිල්ලා මට බත් දීලා ප්‍රශංසා කරලා කුසල් ගෙවන්න උදව් කරනවා. මේ ලෝකේ මිනිස්සු කණ්ඩායම් දෙකක් ඉන්නවා. කට්ටියක් මගේ අකුසල වලට උදව් කරනවා ගෙවන්න. තව කට්ටියක් කුසල් ගෙවන්න උදව් කරනවා. මේ ඔක්කොම කල්යාණ මිත්‍රයෝ. මේම දැක්කම මම නිවෙනවා නම් ලෝකේ හැම මොහොතේම මේම දැකලා නිවා ගන්නවා. එක සම්මාදිට්ඨිය. කුමනාකාරයෙන් ලෝකේ දකින්නකොට Taman නිවෙනවද? ඒක තමයි Tamanගේ මාර්ගය. තවත් කෙනෙකුට නිවෙන එකක් Tamanට මාර්ගයක් වෙන්න බෑ. සැබෑ බුදුදාම කියන්නේ මොකද්ද? සැබෑ මාර්ගය කියන්නේ මොකද්ද? සැබෑ සද්ධර්මය කියන්නේ මොකද්ද? තථාගත ගෞතමයන් වහන්සේ දේශනා කරපු එක. හරිද? තථාගතයන් වහන්සේ දේශනා කරපුක උන්වහන්සේට සැබෑ ධර්මය උනේ. ඇයි? උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කළා. සම්මා සම්බුද්ධ වුණා. උන්වහන්සේ ඒක ප්‍රත්‍යක්ෂ කරපු නිසා ඒ තථාගත පණිවිඩය උන්වහන්සේගේ සැබෑ ධර්මය අපට ඒක පණිවිඩයක් අපි ආගත්ත ප්‍රවෘත්තියක් අපි ප්‍රත්‍යක්ෂ කළේ නැහැ 84ද අපි දන්නවද නැහැ පටිච්ච සම්පද අපි ප්‍රත්‍යක්ෂ කළාද නැහැ ඒක ආගත් එකක් චතුරාර්ය සත්‍ය ආගත් එකක් සතර සටිපට්ඨානේ ඒකත් ආගත් එකක් එකක්වත් ප්‍රත්‍යක්ෂ කළේ නැහැ එහෙනම් ඒක අපට ආගත්ත පණිවිඩයක් මිස ධර්මයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ධර්මයක් නෙමෙයි අපි යම් කිසි දෙයක් වඩලා ප්‍රත්‍යක්ෂ කරලා මාර්ගඵලයටපත් වෙනවා නම් ඒක සද්ධර්මය. එහෙම තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. උපාලි තෙරුවන් සාන ප්‍රශ්නෙට බුදුහාමුදුරු උත්තර දෙන උපාලි යම් කිසි දෙයක් පුරුදු කරනකොට ඒ පුරුදු කරන දේ තුළින් ආශ්‍රව දුරු වෙනවා නම් කාමයන් දුරු වෙනවා නම් එයා තුළ නිවීම කට ගන්නවා ඒ පුරුද්ද විනය යම් කිසි දෙයක් ශ්‍රවණය කරනකොට කාමයන් දුරු වෙනවා නම් ආශ්‍රව දුරු වෙනවා නම් එයා තුළ නිවීම කට ගන්නවා ඒ ඇයෙන පණිවිඩය ධර්මය එහෙනම් සම්මා සෝතේ කියලා කියන්නේ ලෝකෙ තියෙන ඔක්කොම ටිකාන එකක් නෙමෙයි. කුමක් ඇහෙනකොට අපි නිවෙනවද? අන්න ඒක අහන්න ඕනේ. ඒක සම්මා සෝතේ. අනිත් ඒවා ඇහෙනකොට දැනුමක් වැඩි වෙනවා. දැනුම කියලා කියන්නේ ආදායමක්නේ. වැඩ කරාම සල්ලි හම්බෙනවා. බණ ඇහුවාම දැනුම හම්බෙනවා. දෙකම ඉතින් ආදායම්නේ. වත්කම්නේ. නිවන් දකින්න අර එකතු කරපු වත්කම් ටික දන් දෙන්න ඕනේ. පිරිනිවන් පාන්න නිවන් දකින්න අර දැනුමත් අස් කරන්න එපාය. දැන් මේකේ මාන්නයක් ඇදිලානේ. ආම්දුගලොත් එක තර්ක කරනවා, උපාසකට්ටියත් එක තර්ක කරනවා. අනිත් අයට වඩා මම ගොඩාක් දන්නවයි කියලා මාන්නෙන් ඉන්නවා. අඩි දෙක අකුඩින් යන්නේ. ඇයි මේ මැති උනා? අරක ඇහිලා ඇහිලා ගොඩාක් කාරණා එයා දන්නවා. ඒ දන්න දේ තුලින් එයාට වටිනාකමක් දීලා. එහෙනම් ඒක සද්ධර්මය වෙන්නේ කොහොමද? සද්ධර්මය anu නිවීම ඇති කරන පණිවිඩයක් නේ. දැන් මෙයා තුළ නිවීමක් ඇති වෙලා නැන්නේ. මෙයා නිසා අනිත් අයත් කැළඹිලානේ. අපේ මාර්ගය අපි තේරුම් ගන්නෙ. අපි ජීවත් වෙන පරිසරය තුලින්. අපි දකින දේ තුලින් අපට ඇහෙන දේ තුලින් කුමක් ඇහෙනකොට අපි නිවෙනවද කුමක් දකිනකොට නිවෙනවද කොයි ආකාරයට දැක්කාම නිවෙනවද කොයි විදියට ඇහුනොත් නිවෙනවද කොයි විදියට ජීවත් වුණොත් මම නිවෙනවද මේක තමන් ප්‍රැක්ටිස් කරනවා gedara ඇතුළත හැමෝත් එක්කම සුවඳ සීලිව කතා කළාම වැඩිහිටියට අයියේ කියලා කතා කළාම බාලයට මල්ලි කියලා කතා කළාම ගොඩාක් වැඩිහිටිනා තාත්තේ කියලා කතා කරනවා. හොඳට සුවඳශීලී වෙන්නවා, ගරු කරනවා. මොන හරි කිව්වා මේක හොඳට සාවධාන සවන් දෙනවා. ඉතරි දෙන්න වචනයක්වත් කතා කරන එහෙම ඉන්නකොට මට තේරෙන මොන් නිවෙනවා. සම්මා කම්මන්තේ වායාමයේ. ඒක වඩන්න. ඒක තමයි ආර්ය ශ්‍රාංක මාර්ගය. නිවෙන විදියට ජීවත් වෙන්න, නිවෙන විදියට කතා කරන්න, නිවෙන විදියට දකින්න, නිවෙන විදියට සවන් දෙන්න, නිවෙන විදියට හිතන්න. කවදාද දවසක නිවිලම යනවා. වැඩපොලේදීත්, ගෙදරත්, ජීවත් වෙනම පරිසරය තුළම ඕක වඩන්න ඕනේ. ඕක තමයි මාර්ගය. මොන වගේ තැනක්ද කියලා උදාහරණයක් කියන්න ගැටීමක් ඇති වෙච්ච තැන. එතන පටන් ගන්නකොටම වැරදිලානේ. එයාගේ යහපත වෙන්නේ එයාගේ නිවීමනේ. එයාට වත්කම් හදන එක එයාට යහපතක් වෙන්නේ කොහමද? දෑවද්දත් එක්ක මනමාලියක වෙන එක යහපතක් වෙන්නේ කොහමද? දරුවාගේ යහපත, දරුවාගේ නිවීම. දරුවාගේ නිවීමට ගැලපෙන යාපත කරලා බලන්න. කවදාවත් ගැලපෙන්නේ අපි ආව ඉංජිනේරුවෙක් කරන්න හදනවා. හැබැයි එයා සංසාරේ ඇවිදලා ඇවිදලා ගවයෙක් වෙලා, ගැරන්ඩියෙක් වෙලා, පුපිඹුරෙක් වෙලා, කූඹියෙක් වෙලා ඉපදිලා ඉපදිලා කොතනට මිනිසත් බවට ආවියයි. නිවන් දකින්න. සංසාරේ අනන්ත අප්‍රමාණ භව පව කරගෙන එයා මිනිසත් භවයේ දුර්ලභ තැනට ආවේ පිරිණිවන් පාන්න. එතකොට මිනිසත් භවයට අවශ්‍ය දේ නිවීමේ පණිවිඩය ඒක දෙන්න එපායි. අපි යට ඉංජිනේරු උපාධියක් දෙනවා. දොස්තර පාද බලෙන් දෙන්නේ. ඇයි? වැඩිපුර බත් කන්න. වැඩිපුර පෝසත් වෙන්න. වැඩිපුර සැප විඳින්න. පංචකාම ලෝකේ බැඹලෙන්න. එතකොට ඒ බෝධිසත්වයට දීලා තියෙන අනවශ්‍ය දෙයක්. එහෙනම් ඒක තුළ දුකක් තමයි හටගන්නේ. අපි දරුවන්ට දී යුත්තේ නිවීමේ පණිවිඩය. ජීවත් වෙන්න උගන්වන්න ඕනේ. අකුරු දැනගත්තට වරදක් නැහැ. අපි දරුවට දිය යුත්තේ එයාට වටිනාම දේ ඉසෙල්ලාම. අනිත් ඒවා ජීවත් වෙන්න අවශ්‍ය දේ සරලව දෙනවා. මොනවද ඉගෙන ගන්න කැමති? රස්සාව කරගන්න එනං ඒක ඉගෙන ගන්න. එයා කැමති දේ උගන්නනවා. එයාට සමාජ ජීවත් වෙන්න හොරකම් කරන්න නැතුව යහපත් ලෙස ජීවත් වෙන්න. හොඳට සත්පුරුෂයෙක් වගේ හොඳ පුරුෂයෙක් වගේ ඉන්න එයා අවශ්‍ය ටික දෙනවා. හැබැයි වැඩිපුරම දෙන්නේ එයාට නිවෙන පණිවිඩය. හැමදාම ටියුෂන් පන්තියට වරද්දන්නේ නැහැ. හැබැයි කවදාවත් දාම් පාසලට එක්කන් ගිහිල්ලම නැහනේ. ඇයි? ඒක වැඩක් නැහනේ. ඒකෙන් රස්සාවක් හම්බෙන්නෙත් නැහැ. ඒකෙන් එයාට මුකුත් නැහැ. හැබැයි ටියුෂන් ගිහලා උදා විදේශල් ටිකක් හම්බුනොත් ප්ලස් දෙක පඩියකට යන්න පුළුවන්. එතකොට අර පංචකාම ලෝකෙට එයා උරු කරනවා. ඒකට මුල් තැන දෙනවා. ඒ බෝධිසත්වයා මෙච්චර අමාරු මිනිසක් භවයට ආවේ රාත්තරලා පිරිනිවන් පාන්න ඒකට අදාළ මොකවත් දෙන්නේ නැහැ. එහෙනම් දාම් පාසල් යවන එක අවසට පන්තිල් ගන්න එක දෙමව්පියන්ට වැඳලා නිින්දට යන එක වැඩිහිටිය කතා කරනවා නම් සංවරව ඒක ආගෙන ඉන්න එක කට ගන්න නැතුව කිසිම කෙනෙකුට උපදෙස් දෙන්නේ නැතුව තමන්ගේ වැඩ ටික හරියට කරන එක, පාන්දරෙන් අවදි වෙන එක, දෙමව්පියන්ට උදව් කරන එක, කීකරු වෙන එක, වැඩිහිටියන්ට උපස්ථාන කරන එක, මේවා එකක්වත් අපි පුරුදු කරන්නේ නැහනේ. gedara වැඩ කරන එක, ගණන් හදන එක, පාඩම් කරන එක, කටපාඩම් කරන එක, චක්‍රේ මතක තියාගෙන ඕවනේ උරු කරන්නේ. ඒ බෝධිසත්වයට අවශ්‍ය එකක්වත් දීලා නැහැ. ඔක්කොම අනවශ්‍ය දේවල් නේ දීලා තින්නේ. වැරද්ද අපිනේ කරලා තින්නේ. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා නම් මේ ඉන්න කාලයක යාට ජීවත් වෙන්න නම් අවශ්‍ය අවශ්‍ය ටික දුන්නාම ඇතිනේ. මුල වරද්දගෙන තියෙන අපි. මාසෙම අපිට පුළුවන්කම තියෙනවා පංචකාම ලෝකයේ බබලෙන්න. හැබැයි එක දවසක් සිල් රෙද්දක් ඇඳගෙන සුදු පාට රෙද්දක් ඇඳගෙන බුදුහාමුදුර ඉස්සර අපිට දස සිල් අරගෙන අපට උපාසකෙක් වෙන්න බැරි වුණානේ. අපි එතනට එන්නේ නැහැ මොකද්ද අපේ බෞද්ධකම? මාසෙකට දවස් 29ක් අපිට කාලා බිලා නටන්න පුළුවන්. එක දවසක් සාසනය වෙනුවෙන් අපේ බෞද්ධකම වෙනුවෙන් අපේ මිනිසත්කම වෙනුවෙන් අපේ විමුක්තිය වෙනුවෙන් අපට කැප කරන්න බෑනේ. එදාටත් අපි විචාරය බලන්න යනවනේ. එදාටත් කොහරි හැවිදින්න යනවනේ. විනෝද වෙන්න ඇලදොල ගංගා හොයාගෙන යනවනේ. එදාටත් මොකද අපේ බෞද්ධකම? අපි ඇත්තටම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් නම් මුළු ජීවිත කාලේ පුරාම බුදුන් සරණ යන්න ඕනේ. අඩුම තරමේ මාසෙට එක දවසක්වත් දසසිල් සමාදන් වෙලා උපාසක පිරිසත් එක්ක ඉඳලා මාර්ගය වඩන්න මොන හරි අඩුපාඩුවක් නිවැරදි කරගන්න ඕනේ. දුර්වලකම කදා ගන්න ඕනේ. මාසෙට එකක් ඇදුවොත් අවුරුද්දකට 12ක් ඇදෙනවා. අවුරුදු 10ක් ඉන්නවයි කියලා කියන්නේ 120ක් ඇදෙනවා. 120ක් මං හිතන්නේ නෑ කාගේ ළඟවත් අඩු තියෙනවයි කියලා. ලොකු අඩු ගොඩාක් නෑ අපි ළඟ පොඩ්ඩයි තියෙන්නේ. අවුරුද්දට එක ගානේ හැදුවත් අවුරුදු පහ යනකොට පන්සිල් රැකලා නෑ. හදටත් පන්සිල් රැකෙන්නේ නැහනේ අපි. ඇයි පන්සිල් රැකෙන්නේ නැත්තේ? ඒ කියන්නේ අවුරුදු 10කට එකක්වත් අඩන්නේ එහෙම හැදුවනම් අදත් අපේ වැඩ ටික ඉවරනේ. එච්චර දුර්වලයි අපි. ඒ දුර්වලකම් නිවැරදි කරන්න ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේවත් මේ සසර දුක නිවා ගන්න. මේ බුද්ධ ශාසනයෙන් අපි පයින්නවා කියලා කියන්නේ මේක අතපසු කරනවා කියලා කියන්නේ මා අමාරුම තත්යකට ඊළඟටපත් වෙන්නේ අපි. දරුවාට වැඩිපුර ඒ දරුවාගේ අවශ්‍ය දේ නිවීම නම් ඒ නිවීම උරු කරන්න. ගෙදර හැමදාම බණක් දාන්න. මොනවාරි කමන කවුරරේ බුදුබණනේ කියන්නේ. හොරකම් කරන්න කිසිම බණක් නැහැනේ. වංචා කරන්න කිසිම බණක කිසිම දෙයක් නැහැ. කොච්චර ආන්දරම තිල් නැති වුණත් ආන්දරෝ කියන්නේ බුදුබණ. ප්‍රඥාවක් නැහැ. බණ කාන්න දෙන්නේ හැමදාම. හැමදාම දෙමව්පියන්ට වැඳලා නිින්දට යන්න ඕනේ. බුදුන් වැඳලා නිින්දට යන්න ඕනේ. පන්සිල් සමාදන් වෙන්න ඕනේ. හැමදාම. උදේට ඉස්කෝලේ යනකොට දෙමව්පියන්ට වැඳලා යන්න ඕනි. වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. ගෙදර ඉන්න කිරියම්මද කිරියත්තද ඒගොල්ලන්ට ආහාර පාන වේලාවට අරන් ගිහලා දෙන්න ඕනේ. ඒගොල්ලන් කුටි අස් කරන්න ඕනේ. ඒගොල්ලන්ට නිින්දට යන්න කලින් වඳින්න ඕනේ. ඒ ඒ යුතුයකම් ඒ ඒවා පුරුදු කරන්න. ඒ සම්ප්‍රදාය පුරුදු කරන්න. ඒ ඔක්කොම නිවනේ පණිවිඩ. ඒක විනය. එයාව ඒකෙන් තමයි හැඩගස්සන්නේ පොඩි කාලේ. එයාගේ කඩතොළු ගොඩාක් මේ දිගහැරෙනවා. දැන් අද කාලේ කිසිම කෙනෙක් බුදුන් වඳින්නේ නැහැ. ඇයි? දෙමව්පියන්ට වැඳලත් නැහනේ. ඇයි දන්නේ? එයාගේ කිරියම්ම කිරියත්තට වැඳලත් නැහනේ. ආම්දුරන්ට කතා කරන්න දන්නේ. ඇයි එයා අම්මා තාත්තට කතා කරන්න දන්නෙත් නැහනේ. බලන්න එතන තියෙන දුර්වලකම කොච්චර දුරට ඇවිල්ලාද කියලා. ආම්දුරන්ට කතා කරන්න දන්නේ නැහැ. හරියටම හරි. අම්මා තාත්තට කතා කරන්න දන්නෙත් නැහැ. ඇයි? එයා කිරියම්ම කිරියත්තට කතා කරන්න දන්නෙත් නැහනේ. ඉතින් ආම්දුරන්ට එහෙම කතා කරන එක නාන්න දෙයක් තියෙනවද නැහැ? අතන මුල වරදලා දරුවට කියනවා පුතේ පාඩම් කරන්න විභාග පාස් වෙන්න. හැබැයි කවදාරි දවසකේ සාධිකේ මේක එල්ලලා තියලා පුතා මැරෙනවා. ඒක දැනගෙන පාඩම් කරන්න. අම්බ කරන්න. පෝසත් වෙන්න. හැබැයි හැමදේම කවදාරි තියලා යනවා. එදාට දුක් නොවන පිණිස පිනක් දාමක් කරලා සැනසෙන්න පුළුවන් විදියට ඒවා ආයෝජනය කරලා යන්න. ඒක කියලා පුරුදු කරන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා. කියලා කියලා දෙන්න. නිතරම මතක් කරන්න ඒවා. අපි ඉපදිලා ඉන්නේ ජීවත් වෙන්න නෙමෙයි, මැරෙන්න. ඉපදෙන හැමෝටම රිටර්න් ටිකට් එක හම්බෙලා තියෙන්නේ. අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක. මොකද ඉපදීම ටිකට් එක වගේ මැරෙන ටිකට් එකක් දීලා තියෙන්නේ. කවුරුත් දන්නේ අපි දන්නේ අර වන් වේ කියලා හිතාගෙන ඉන්නේ. මැරෙන්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නේ. රිටර්න් ටිකට් එක දීලා තින්නේ අපට. කවදාරි දවසක අනිවාර්යෙන් මැරෙනවා. ඒ මරණානුසතිය නිතර සිහි කරනවා අපි. මේ වංචාව කරලා මම මේක ගන්නවද? මැරෙනවනේ. එතකොට මේක ගෙවන්න එපා. එපා ඕන්නේ නැහැ. මැරෙන බව මරණානුසතිය නිතර සිහි කරනවා. අනේ මේ වැඩිහිටියට බයින්නේ මැරෙනවනේ කවදාරි ඕන්නේ මැරෙනකොට මේ කර්මෙත් ගෙවන්න එපා ඉවස ගන්නවා ඒක මෙනෙහි කරන එක පුරුදු කරනවා දරුවන්ට කරන සැබෑ යුතුයකම ඒක උපාසක මාත්‍ය මගේ දෙමව්පිය මට ඒක කරේ මම මගේ සීයාගෙන් ඇහුවා ඇයි මට මේ ලොකුට මොකවත් ඉගෙනුවේ නැත්තේ පුතාට ඒ හැමදේම ඉගෙනුවා මොනවද සමාජ ජීවත් වෙන්න බැරි විදියට හැමදේම ඉගෙනුවා කිසිම තැනකට ගිහිල්ලා කිසිම සමාජෙක ඉන්න බැරි විදියට ඉගෙනුවා ඇයි සීයේම කළේ? එතකොටනේ පුතා තපස් රකින්නේ. තපස් ජීවිතේ දාලා සමාජයට යන්න බෑ, රස්සාව කරන්න බෑ. පුතාට මේකේ නිදාසලා ගිහලා ඉන්න විදියක් නෑ, ඉන්න ක්‍රමයක් නෑ. අකමැත්තෙන් උනත් අඬා අඬා හරි තපස් රකින්න වෙනවා. පුතාට අවශ්‍ය දේ ඒක. ඒක තමයි දුන්නේ. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක දීලා තින්නේ. ඇත්තත් ඒක තමයි. පිරිණිවෙනකම් අපි දැන් සාසනේ ඉන්න වෙනවා අපට. කොහොමද දෙමව්පිය දීපු අවශ්‍යම දේ? අද දරුවෙක් මාන වෙන්නේ ඇයි? ලස්ස දෙකක් පඩි. බංගලාවල් හදලා වාහන අරගෙන දැන් ඒවා දාලා එන්න බෑ. දැන් එයාට බුදුන් සරණ යන්න බැරි එකට හේතුව මොකද්ද? අපි දීලා තියෙන අධ්‍යාපනය. පමණට ගැළපෙන එකක් නෙමෙයි දීලා තියෙන පමණට වඩා එකක්. එයාට දරා ගන්න ඔරොත්තු දෙන්න බැරි එකක් එයාට දීලා. ඒ හේතුව නිසා අවුරුදු 70 වෙනකම් එතනින් එල්ලෙන්නේ නැහැ. 75 80 වෙනකොට එනවා බුදුන් සරණ යන්න. කන් නැන්නේ. දැන් ගොළු භාෂාවෙන් එයාට කියන්න ඕනේ බණ ටික ගොළු භාෂාවෙන් එයා තේරුම් ගන්න. එක ඉරියවක ඉන්න බෑ. කමටහනක් වඩන්න බෑ. කොහොමද අපි දීලා තියෙන යාපද්දේ? දරුවාට දීලා තියෙන ඕවා තමයි යාපද්දේ. කිසිම දෙමව්පියෙක් දරුවෙක් ඉපදෙනකොට මේ දරුවා පිරිනිවන් පාන්න ඕනේ. මේ දරුවා නැවත ඉපදිලා දුකක් නොවිඳින පිණිස මේ දරුවා සංසාරේ හැම කෙනා ළඟම ඉපදුනානේ. හැමදාම එයා ඉපදිපද සංසාරය යනවනේ. හරි. මේක තමයි මෙයාගේ අවසාන භවය. මේ දරුවාට කිසිම දෙමව්පියෙක් නොකරපු යුතුයකම මම කරනවා. රාත්තලා පිරිනිවන් පාන්න මම මෙයාට උදව් කරනවා. එහෙම දෙමව්පිය පෙන්වන්නත් මට. ඉපදෙන්න බඩේ ඉන්නකොට මේගොල්ලෝ තීරණය කරලා ඉවරයි. මේ කොල්ලව අපි දොස්තර කෙනෙක් කරනවා. ඉංජිනේරුවෙක් කරනවා. මෙයා ලෝයර් කෙනෙක්. ඉතලා ඉවරයි. එයාගේ පැවැත්ම ඉපදෙන්න කලින් හදලා ඉවරයි. කිසිම දෙමව්පියෙක් ඒ දරුවට ඒ බෝධිසත්වයට අවශ්‍ය දේ දෙන්නේ නැහැ. සැපේ තුල පවතින හදනවා. ඒකෙන් නිදහස් වෙන්න කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ හැබැයි කිසිම දවසක සැපයක් පැවතිලත් නැහැ. ඒක භුක්ති විඳලා සැනසෙච්ච කෙනෙකුත් ලෝකේ නැහැ. කසාද බැඳලා සැනසෙච්ච කෙනෙක් හොයන්න. අම්බ කරලා සෑයීමටපත් වෙච්ච කෙනෙක් හොයන්න. කිසිම තැනක නැහැ. සැනසෙන්න බැරි දේවල් හඹාගෙන මිරිඟුව හඹාගෙන යනවා. ඇත්ත දැකලා නවතින්නේ නැහැ.